මහාමංගල සුත්ත නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්හියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ඨිතා කෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සච්චංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මාතාපිතු උපට්ඨානං පුත්ත දාරස සංගහු අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංගහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඥුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්හිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමංති ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජයමංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං